නිවැරදිම වෙනසක් උදෙසා සදැහැති ඔබ වෙත sannivedanaya කරන ප්‍රතිවේක්ෂා වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් මෙලෙසින් ඔබ වෙත ගෙනෙන්නටයි අප සූදානම් වන්නේ. සදැහැවත් ඔබ මීට කාලාන්තරයකට පෙර පටන් බෞද්ධ රූපවාහිනියේ මේ පැයට නියමිත ධර්මදේශනාව ලෙසින් නරඹන්නට ශ්‍රවණය කරන් තිබුණේ පූජනීය උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් මෙහෙවූ නිවන් මඟ ධර්මදේශනා මාලාව. ඉතින් ඒ ධර්මදේශනා මාලාවෙන් අනතුරුව අපේ ස්වාමීන් වහන්සේගේ අදහසකට අනුව අපි නිවැරදිම වෙනසක් උදෙසාවෙන් මේ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන මෙලෙස ඔබ වෙත ගෙනෙන්නේ. ඊයේ දවසේදී සහ ඊට පෙර දිනේදී ඔබ ගෞරවනීය පූජනීය රුදුන්දර කාශ්‍යප ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ සිහිනුවණින් යුතුව කටයුතු කිරීම පිළිබඳව උතුම් වූ ධර්මදේශනාවන් ශ්‍රවණය කරන්නට යෙදුණා. අද අප සූදානම් වන්නේ එහි දිගුවක් ලෙසින් එය වඩ වඩාත් ප්‍රගුණ කරන විට ඔබට මතුවන ඒ ගැටලු පිළිබඳව සාකච්ඡා කරන ධර්ම සාකච්ඡාව මෙලෙස ආරම්භ කරන්නට. ඉතින් මේ උතුම් කටයුත්ත වෙනුවෙන් අප සැම කිරීමෙත් සිටින් මේ මැදිරියට වැඩම කොට වදාලා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අධිකරණ ලේකකාධිකාරී රාජකීය පඬිතු මහාචාර්ය පූජ්‍යපාද අත්ංගනේ රතනපාල නාහිමිපාණන් වහන්සේත් සුපුරුදු ලෙසින් නිවන් මඟ ධර්ම දේශනා මාලාවෙන් ඔබ සියලු දෙනාගේ ධර්ම අවබෝධය වැඩි වර්ධනය කළ අපේ පූජනීය උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේට.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 කියන අදිස්ථානය ඇති කරගෙනයි හැම දිනම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ. කලිනුත් අපි සිහිපත් කරා වගේ ධර්මය ශ්‍රවණය කිරීම විතරක් ධර්මය අවබෝධකරනද හේතු වෙන්නේ නැහැ. ධර්ම ශ්‍රවණය කිරීම නිවන් දොරටුවක් වෙනවා. නමුත් අපිට කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න ඕනේ. ඒ වගේම අපි විශාල බණ ප්‍රමාණයක් ඇහුවා. ඒකෙන්ද අපේ ජීවිතයට නොයෙකුත් දේවල් එකතු කරගත්තා. නමුත් ඒ එකතු කරගත්ත ප්‍රමාණයේ යම් ආකාරයක මදිකමක් තියෙනවා. ඒ සඳහා කල්පනා කරමින් සමාජගත කතිකාවතක් සකස් කරගන්න නම් අපි එක් ධර්ම කරුණක් හෝ නිවැරදිව වැඩියෙන් භාවිතයට ගන්න ඕනේ. නිවන් අවබෝධ කරගන්නවා කියලා කියන්නේ <laughs> ධර්මය භාවිතයට ගැනීමක්. ඉතින් ඒ නිසාවෙන් අපි තීරණය කරා මේ ආකාරයට අපි සාකච්ඡා කරන ධර්ම කරුණු පිළිබඳව එහි තියෙන මූලාශ්‍රයන් කොහෙද තියෙන්නේ ඒවායින් ලැබෙන ප්‍රයෝජනය මොකක්ද කියලා වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා ධම් සභා මණ්ඩපයක් සකස් කරගන්න ධර්ම සාකච්ඡාවක් සිදු කරන්න සංජා දවසේ ඉඳලා අපි ප්‍රායෝගික ක්‍රියාකාරකම් කිහිපයක් ලබා දීලා තියෙනවා සිදු කිරීම සඳහා. මෙන්න මේකයි කරන්න ඕනේ කියලා. නිවන් මාර්ග දේශනාවේ හැමදාම අපි සඳුදා භාවනාවක් හෝ යම් කිසි ධර්ම කරුණක් තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව එකතු කරගන්න ආකාරය සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා අඟහරුවාද දවසේත් ඒ විදිහටම තවදුරටත් ඒ සාකච්ඡා කරනවා. ඒකපර මේ කට්ටියට ප්‍රායෝගිකව ප්‍රගුණ කරනවා. ඊට පස්සේ බදාදා දවසේ අපි ඒ පිළිබඳව තවත් බොහොම ධර්මයන් සාකච්ඡා කරන්න සූදානම් කරගන්නවා. ඉතින් අද දවසේ ඒ සඳහා අපි වැඩම කරවා ගන්න යෙදුනේ මගේ ගුරුදේව උත්තමයන්න් වහන්සේමයි. අපිව මේ සමාජය තුළ නිවැරදි පැවිදි ජීවිතයක් අපිට සකස් කරගන්න අවශ්‍ය කරන මඟ කියලා දෙන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අධිකරණ ලේකාධිකාරී රාජකීය පඬිත මහාචාර්ය නම කියන්න අවසරයි අත්ංගලේ රතනපාල මහා ස්වාමීන් වහන්සේ තමයි අපි අද දවසේ ධර්ම සාකච්ඡාව සඳහා සම්බන්ධ කරගන්නේ. ඉතින් උන්වහන්සේගෙන් ඊටාම පාද නමස්කාර පූර්වකව අවසරය ප්‍රාර්ථනා කරමින් ඔබ අප හැමදෙනාම දැනුවත් කරන්නට ඒ අවශ්‍ය කරන ධර්ම කරුණු අපිට ලබා දෙන මෙන් අපි තාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ මූලික වශයෙන්ම අපි මේ සතියේ ප්‍රත්‍යවේක්ෂා කියන වැඩසටහනේ මාතෘකා කරගත්තේ සති සම්පජඤ්ඤය කියන එකයි නුවණ පිළිබඳ වූ සිහිය කියන මාතෘකාව. ඉතින් ප්‍රත්‍යවේක්ෂා කියන මේ වැඩපිළිවෙල ආරම්භ කරද්දී දැන්ට වසර ගානකට පෙර ආතුව එහිට ඒක ඒ වැඩපිළිවෙලට අවශ්‍ය කරන මේ වටිනා අර්ථය ප්‍රත්‍යවේක්ෂා කියන අර්ථය ලබා දුන්නේ අපේ නායක ස්වාමීන් වහන්සේ. ප්‍රත්‍යක්ෂා කියන නම මට මේ වැඩසටහන රියදීන සුදුසුයි බව මට ලොකු පරාසයක් ඒකින්ද ආවරණය කරගන්න පුළුවන් වුණා ප්‍රත්‍යක්ෂා කියන මේ වැඩ පිළිවෙලත් එක්ක. ඉතින් පළවෙනි ගැටලුව විදිහට පළවෙනිම සාකච්ඡාවට ගත යුතු දේ පිළිබඳව මූලිකව අපි යමක් සාකච්ඡා කරත් සති සම්පජඤ්ඤ කියන වචනයෙන් අදහස් කරන්නේ කුමක්ද කියන එක මූලික වශයෙන් මම ඊටම ගෞරවයෙන් නායක ස්වාමීන් වහන්සේගෙන් විමසනවා. ඔව් හැමදෙනාටම තිරුවන් සරණයි. පළමු කොටම ධර්මානුගතව සමාජයට නිවැරදි මඟ පෙන්වීමක් කරමින් මේ වැඩපිළිවෙල ඉදිරියට අරගෙන යන අපේ උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේට අපි ආශිර්වාද කරනවා. එයාගේම මේ වැඩසටහනේ මාතෘකාව හැටියට කියන්නේ නිවැරදිම වෙනසකට ප්‍රතිවේක්ෂාව කියලා. ප්‍රතිවේක්ෂාවෙන් තොරව නිවැරදි වෙනසකට යන්න බැරි බව මේ සමාජ භාවිතාවෙන් අපිට හොඳට තේරෙනවා. ඒ කියන්නේ දැන් පංචශීලය ගැන වුණත් අපේ භාවිතාව කොහොමද කියලා මේ පින්වතුන් සලකා බලන්න ඕනේ. තම තමන්ගේ ජීවිතය තුළ පංචශීල භාවිතාව කොහොමද? ඒ වගේම දසකුසල භාවිතාව කොහොමද? එහෙම කල්පනා කරනකොට අපිට පැහැදිලිව පේනවා ප්‍රතිවේක්ෂාවක් නැති නිසා මේ පිළිබඳව නැවත නැවත නුවණින් විමසා බැලීමක් නැති හින්දා මේ ගමන නිවැරදි වෙන්නේ නැහැ. හිතපු තැනම තියෙනවා මිසක් මේකේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා වෙනසක් සඳහා ප්‍රතිවේක්ෂාව අවශ්‍යමයි කියන තීන්දුවට අපිට එන්න වෙනවා. ඒක බුද්ධ දේශනාව ඇටියටත් එහෙමමයි. දැන් අද මේ වෙලාවේදී මගෙන් මේ විමසපු ප්‍රශ්නේ තමයි සති සම්පජඤ්ඤය කියන එකෙන් අදහස් කරන්නේ කුමක්ද කියලා. සති සම්පජඤ්ඤයත් ප්‍රත්‍යවේක්ෂාවට අවශ්‍ය කාරණාවක්. සතිය කියන්නේ සිහියයි ඒක බොහොම ප්‍රකටයි හැමදේම දන්නවා. සම්පජඤ්ඤය කියන්නේ නුවණින් යුක්ත නුවණින් යුක්ත බව. ඒතර නුවණින් යුක්ත සිහිය කියන එක තමයි සති සම්පජඤ්ඤය කියන එකේ අදහස. සතියේ කාර්යය තමයි සති කියන චෛතසිකයේ කාර්යය තමයි අකුසලයෙන් මුදවනවා. කුසලයේ යොදවනවා. නිවැරදි දේ සහ වැරදි දේ නිසියාකාරයෙන් හඳුනා ගැනීමට උදව් කරනවා. එතකොට මේ සතිය නැත්තම් ඒක නිවැරදිව හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. දැන් සතිය අපි දන්නවා අභිධර්මයේ හැටියට සෝබන සාධාරණ චෛසිකයක් හැටියට තමයි සතිය තියෙන්නේ. ඊළඟට මානසිකාරය කියලා චෛසිකයක් තියෙනවා. මානසිකාරයේ සබ්බ සබ්බචිත්ත සාධාරණ චෛසිකයක්. ඒක හැමතැනම යෙදෙනවා. හැබැයි මේ මානසිකාරය සතිය නැතුව යෙදුනොත් ඒක අයෝනිසෝ මානසිකාරයයි. සතිය සහිත වේදනොත් යෝනිසෝ මානසිකාරයයි. දැන් මේ සමාජය යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා කියලා කියන්නේ සතිය සහිතව මනසිකාරයේ යෙදෙනවා. අයෝනිසෝ මනසිකාරයෙන් වැරදි දේම වලඳ ගන්නවා, වැරදි දේම භාවිතා කරනවා, වැරදි දේම එළී ගලී ඉන්නවා කියලා කියන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් වැරදි ලෙස මෙනෙහි කිරීම. එතකොට ඒක එතකොට ඒකෙන් අදහස් වෙන්නේ සතිය නෑ. ඒ නිසා සතිය යෙදුනොත් යෝනිසෝ මනසිකාරය සතිය නැත්තම් අයෝනිසෝ මනසිකාරය. ඒ වගේම සතිය දැන් අර මේ කසී බාරද්වාජ සූත්‍රයේ මුද්‍රජානන් වහන්සේ දේශනා කරලා තියෙනවා සතිමේ පාල පාචන. සතිය කියන එක පාවිච්චි කරන්නේ කෙවිතක් හැටියට. දැන් අවරලක් වැරදි හැටියට යනවා නම් ඒගොල්ලෝ නිවැරදි මාර්ගයට ගන්න කෙවිත පාවිච්චි කරන්න වගේ. සතිය පාවිච්චි කරන්නේ නිවැරදි මාර්ගයට ගන්න. විසිරී යන සිත නිවැරදි මාර්ගයට ගන්න ගමයි විවිධ ධර්මන ඔස්සේ දුවන සිත නිවැරදි මාර්ගයට ගන්න තමයි සතිය පාවිච්චි කරන්නේ. මේ පාලන ධර්මයක් හැටියට. ඒ නිසා සතිය අනිවාර්යයෙන්ම අපේ ප්‍රතිපත්ති මාර්ගයේදී අවශ්‍ය මංගයක් හැටියට පේනවා. සති සම්පජඤ්ඤය කියන එකෙන් අදහස් කරන්නේ නුවණින් යුතු සිහිය. ඒ නුවණින් යුතු සිහිය නැත්තම් ඒ නුවණ නැතුව යෙදෙන සිහිය විවිධාකාරයෙන් කුජලයා අතරමං කරන ස්වභාවයක් තමයි තියෙන්නේ. දැන් අපේ ප්‍රතිපදා වුණත් වැරදි හැටියට යන්නේ ඒ නුවණ සහිත සිහියක් නොවන නිසා. ඒ නිසා සති සම්පජඤ්ඤය අවශ්‍යම කාරණයක් හැටියට තමයි ප්‍රතිපදාවෙහි සඳහන් වෙන්නේ. ප්‍රත්‍යවේක්ෂාවේදීත් ඒ සත් සම්පජන්‍ය අවශ්‍යම කාරණාවක් හැටියට සඳහන් කරන්න පුළුවන්. එහෙමයි නායක සාවිනාංශ දැන් සතිය පිළිබඳව මම හිතන්නේ දැන් මේ කසිබාරාදාජ සූත්‍රයේ තියෙන ආකාරයට මේ ඒක බොහොම වටිනා කාරණාවක් විදිහටයි මේ දැනුනේ මටත් හරක් හතර දෙනාට ඉතින් කොහේ යන්න බැරිද? ජවය ශක්තිය තිබුණට මේ කට්ටිය මෙහෙවන්න වේවැල ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ උපමාව මොනතරම්නම් වටිනවද කියලා නායක ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා අපිට නිබඳව මතක තියෙන්න ඕනේ. අපිට වීර්ය ආදී දේවල් අපේ හිතේ යෙදුනත් ඒක નિවැරදි පැත්තට හරවන්නේ, નિවැරදි මඟ පෙන්වන්නේ සතිය කියන එකයි ඒ අදහසින් ගම්ම වෙන්නේ. එතකොට මේ නොයේකුත් තැන්වල මේ සති කියන එක භාවිතා කරනවා. ඒ භාවිතා කෙරෙන ස්වභාවය ගත්තහම එක වෙලාවක අපි සම්මා සතිය කියලා කියනවා. තවත් වෙලාවක සති සම්බුද්ධංගය කියලා කියනවා. තවත් වෙලාවක සති බලය කියලා කියනවා. නොයේකුත් ආකාරයේ තැන්වල සතියන්න භාවිතා කරනවා. ඒ හැම තැනකම මේ සතිය සතිය කියන්නේ එකක්මද නැත්නම් විවිධාර්ථයෙන්ද නොයෙකුත් තැන්වල යෙදෙන හැටියට ඒ එකම කෙනා නොයෙකුත් වැඩ කරනකොට කුඹුරට බහලා වැඩ කරනකොට ගොවියා කියනවා කාර්යාලයට යනකොට ලිපිකාරයා කියනවා අන්න එහෙම දෙයක්ද නැත්නම් ඒ තැන්වල සතිය කියන චෛත්‍යික ධර්මයේ වෙනත් වෙනත් ආකාරයට යෙදෙනවද කියලා අපි ඒ නායක ස්වාමීන් වහන්සේගෙන් දැන ගැනීම අපි හැමදෙනාටම ප්‍රයෝජනවත් වෙනවා කියලා මම හිතනවා. ඔව් සතිය විවිධාකාරයෙන් යෙදෙනවා ඉන්ද්‍රිය වශයෙන්, බල වශයෙන්, මාර්ගාංග වශයෙන්, බොජ්ජංග වශයෙන් සතිය යෙදෙනවා. හැබැයි හැමතැනම ධර්මතා වශයෙන් එකයි. ධර්මතා වශයෙන් එකයි. අපි දැන් දන්නවා සතියේ කාර්යයක් තියෙනවා. සතිය සතිය විසින් කරන්නේ කුසලෙහි යෙදවීම, අකුසලයෙන් මිදවීම, නිසි නිවැරදි මාර්ගයේ යෙදවීම තමයි සතියේ කාර්යය. එතකොට ඒක ධර්මතාවයෙන් එකයි කියලා කිය හැමතැනදීම සතිය කරන්නේ එකම වැඩි. එතකොට ඒක ඒ අවස්ථාවන් වල විවිධාකාරව දක්වලා තිබුණත් සතිය නිවැරදි ප්‍රඥාවෙන් යුතුව පුජ්‍යලයාව මාර්ගයේ යෙදවීමට අදාළ කාර්යය සිදු කරන්නේ සතියෙන්. ඒ නිසා සතිය නැති හැම විටකම වැරදි මාර්ගයේ ගමන් කරන බව පැහැදිලිව දැනගන්න ඕනේ. සතිය විසින් තමයි අපිව නිවැරදි තැනට යොමු කරන්නේ. එතකොට මේක කොටස් කොටස් වශයෙන් යම් යම් තැන්වල දැන් සතිපට්ඨානෙහි දෙන සතිය ඒ වගේම මාර්ගාංග වල යෙදෙන සතිය බොජ්ජංග ධර්ම වල යෙදෙන සතිය ධර්මතා වශයෙන් සතියේ කාර්ය එකක් බව පැහැදිලිව දැනගන්න ඕනේ ඒ අවස්ථාවන් වලදී තමයි ඒ විවිධ කාර්යයේ අදාළ ප්‍රතිපදාවට අනුව සිදු කරන්නේ එතකොට අපි අසරයි ස්වාමීන් වහන්සේ දැන් අපි එක්ක මේ සතිය පිළිබඳ ගවේෂක ගවේෂණය කරගෙන යනකොට අපිට ප්‍රබලව හම් වෙන මහා සතිපට්ඨාන සූත්‍රයේ දී අපිට හම් වෙනවා සති සම්පජඤ්ඤ පබ්බය කියලා. ඒකේ අභික්ඛන්තේ පටික්ඛන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිජ්ජිතේ පසාරිතේ ආදී වශයෙන් මේක තියෙනවා. ඉතින් අපි අපිට අපේ නායක හඳුරුවීමේ ලැබිච්ච ආభాසයන් මඟ පෙන්වීම යටතේ අපි පෝෂණය වෙනකොට අටුවාගන්ත, ටීකාගන්ත ආදී බොහෝ වශයෙන් පරිශීලනය කරා. අපිට ඒ වගේ අදහස්, ඒ වගේ අවවාද ලැබුණා. ඒවෙන් අපි බොහෝ වශයෙන් බොහෝ වශයෙන් පෝෂණය වුණා. මට මතකයි මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ සම්පජන්‍ය පබ්බේ ගැන මම කාරණා හොයනකොට දැන් වසර ගානකට ඉස්සෙල්ලා එහි අටුවාව ගවේෂණය කරන්න ගියාම එහි ඒ තරම්ම යමක් තිබුණේ නැහැ සති සම්පජාඤ්ඤය ගැන. නායක හම්දුරන්ගේ මම විමසුවාම මට කිව්වා සාමාන්‍ය ඵල සූත්‍රය අටුවාව බලන්න. එතකොට ඒකේ ඔය පිළිබඳව බොහෝ කරුණු ඒක රාශි කරගන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ මම ඒක හදාරනකොට මට හම්බුණා බොහොම වටිනම කාරණා ටිකක් මේ සම්පජාඤ්ඤය කියන එක ක්‍රමානුකූලව ඉදිරියට යන ආකාරය කොහොමද කියලා. ඉතින් ඒකෙදී සාර්ථක සම්පජාඤ්ඤය ගෝචර සම්පජානය, සාර්ථක සම්පජානය, සත්‍රාය සම්පජානය, ගෝචර සම්පජානය සහ අසම්මෝහ සම්පජානය කියලා මට ඒ වෙලාවේ ඒක දැනුණාම අවසරයි නායක ස්වාමීන් වහන්සේ මට දැනුනේ මේ මේක ක්‍රමානුකූලව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වර්ධනය වෙන මහා ප්‍රබල වැඩපිළිවෙලක් කියලා මූලිකව පටන් ගත්ත තැන ඉඳලා අවසානය දක්වා මොකද අසම්මෝහ සම්පජානනය කියද්දී එතන සඳහන් කරලා තියෙන්නේ මේ චිත්ත කිරිය වායෝ ධාතු නැත්නම් සිතෙන් උපදින්නා වූ බලය හේතුවෙන් කෙරෙන වැඩක් පිළිවෙලා මේ ශරීරය කියන්නේ. එතකොට අපි කරන්නේ කරවන්නේ නැති සත්‍යයක් පුද්ගලයක් නැති කියන සිහියෙන්ම හැම නිමේෂයකම විදර්ශනා නුවණින් යුතුව ඒ විදර්ශනා නුවණ පිළිබඳ සිහියෙන් යුතුව වාසය කිරීම තත්ත්වයට මේ සාමාන්‍ය ජීවිතයේ දස කුසලයෙන් පටන් අරගෙන දස කුසලයේ පිළිබඳ අවබෝධය පිළිබඳව සිහියෙන් පටන් අරගෙන අතර එහා දක්වා ප්‍රමාණිකුල වර්ධනය වෙන අපූර්ව වැඩපිළිවෙලක් ඒ අටුවාව තුළ ඉතා ලස්සන විග්‍රහයක් තියෙනවා ඉතින් මේ විග්‍රහය ගැන නෙවෙයි මට මේ වෙලාවේ සඳහන් කරගන්න ඕන අද සමාජීය වශයෙන් අපිට තියෙනවා ලොකු ගැටලුවක් අටුවාව කියනකොට මේ වහ වගේ අපිට මේ වහ වගේ හරියට මේක මහා භයානක දෙයකට අත තියනවා වගේ මේක මහා විනාශයක් වෙනවා වගේ තමයි අද කාලීනව කටයුතු කරන්නේ. ඉතින් මට දැනෙන හැටියට මම සමාජය දැනුවත් කරා අටුවාව කියන්නේ ආචාර්ය මත ආචාර්ය මත ප්‍රතික්ෂේප කරනවා නම් අපි යම් ධර්ම කරුණක් ගැන යමක් කියනවා නම් ඒකත් දැම්ම ප්‍රතික්ෂේප කරන්න කියලා. මොකද අපිත් එතකොට දැන් කවුරු කෙනෙක් අහනවා නම් අපිත් ආචාර්යවරු වෙනවා කියලා. එහෙනම් අපේ ලොකු හාමුදුරුවන්ගේ මත මතයක් යම් කිසි දෙයක් අදහසක් අපි ඉදිරිපත් කරන එකත් ප්‍රතික්ෂේප කරන්න වෙනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි මගේ පොඩි මනසට තේරුනේ. නමුත් අටුවා පිළිබඳව ඉතිහාසයත් ඒවා ප්‍රතික්ෂේප කළ යුතුද ඒවායින් අපි ලබාගත යුතුද විශේෂයෙන් සාමාන්‍ය පළ අටුවාවෙන් මම මගේ ජීවිතයට ලබාගත්ත සාමාන්‍ය අනිත්‍යය කියලා දුන්න දේවල් අතිමහත්. ඒකෙන් අපි ලබාගත ප්‍රයෝජනය ඉතාම වටිනවා. එහෙනම් අටුවා ග්‍රන්ථ පිළිබඳව ඇති වෙලා තියෙන தත්ත්වයත් ඒ පිළිබඳව අපි කෙසේ පිළිපැදිය යුතුද කියන එකත් ඉතාම ගෞරවයෙන් මම නායක ස්වාමීන් වහන්සේගෙන් විමසනවා අපි කුමක් කළ යුතුද මෙවැනි අවස්ථාවක් කියලා. දැන් අටුවාව කියලා කියන්නේ මොකක්ද කියලා මුලින් දැනගන්න ඕනේ. අටුවාව කියලා කියන්නේ විස්තර කතාව. දැන් ත්‍රිපිටකයේ තියෙන විස්තර කතාව තියෙන්නේ අටුවාවේ. දැන් අපි ත්‍රිපිටකයේ බැලුවට ඒකේ අපහැදිලි තැන් අපිට පැහැදිලි කරගන්න උදව් වෙන්නේ අටුවාව. දැන් අර ධාතාවක් තියෙන්නේ යෝ නිරුත්තෙන් නජානාති ජානාති පිටකත්තයන් පදේ පදේ විසංකේය වනේ යන්ද ගජෝවිය යම්කිසි කෙනෙක් පදවල නිරුත්ති විභාග විස්තර වශයෙන් දන්නේ නැත්නම් ත්‍රිපිටකයම දැනගෙන හිටියත් පදේ පදේ විකංකේය පදයක් පදයක් පාසා යාට සැකයි. වනේ අන්ද ගජෝ විය. අටුවාව දන්නේ තිකනා එහෙම තමයි. <laughs> පද විස්තර දන්නේ නැත්නම් ත්‍රිපිටකය විතරක් දන්නවා නම් ඒ වගේ විස්තර කතාව දන්නේ නැත්නම් එයා අන්දමන්ද වෙච්ච මේ දුර්වලයෙක් කියන්නේ මුලා වෙච්ච කෙනෙක්. ඒ නිසා අටුවාව අනිවාර්යයෙන්ම අපි පාවිච්චි කරන්න වෙනවා මේ ත්‍රිපිටකයේ විස්තර කතාව දැන ගැනීම සඳහා. දැන් අර ත්‍රිපිටක සූලාභය ස්වාමීන් වහන්සේගේ කතාවේ සඳහන් වෙනවා ත්‍රිපිටකයට උලාගේ ස්වාමීන් වහන්සේ ත්‍රිපිටකයේම කටපාඩම්. සෝවාන් භික්ෂුන් වහන්සේනමක්. නමුත් උන්වහන්සේ ධර්ම දේශනාවට අහම භික්ෂුන් වහන්සේලා ඔබ වහන්සේ මේ අර්ථකථා දැනගත්තේ කොහෙන්ද මේ විස්තර කතා? කොහොමද මේ ගැන ඔබ වහන්සේ විස්තර කියන්නේ? උන්වහන්සේ එක විස්තරයක් කියලා කියනවා මේක හරිද? ස්වාමීන් වහන්සේලා තුසිනින් දෙවේ තවත් විස්තරයක් කරනවා. මේකද හරි. මේ මෙයාට සැකයි. මේ ත්‍රිපිටක ධාරී ත්‍රිපිටකෙම කටපාඩම් තියෙන සෝවාන් භික්ෂුවක් වුණත් මේ විස්තර කතාව හරියට දන්නේ නැත්නම් එයාට පිළිබඳව සැකසංකා උපදින හරියට විග්‍රහයක් කරගන්න බෑ. ඒ නිසා මේ අටකතාව ආචාර්ය પરම්පරාවේ විස්තරය අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. ඒ නිසා අටුවාව කිසි කෙනෙකුට ප්‍රතික්ෂේප කරන්න බෑ. ප්‍රතික්ෂේප කරන්නේ අත්නෝ මත ඉදිරිපත් කිරීම සඳහා. තම තමන්ගේ මතවාද දාලා ධර්මයේ විකෘති කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා තමයි අර පුරාතන අටුවාව ප්‍රතික්ෂේප කරන්නේ. පුරාතන අටුවාව ප්‍රතික්ෂේප කරමින් අත්නෝ මත ඉදිරිපත් කරන්න සමහර ධර්මයේ ගැන නොදන්න අය කල්පනා කරනවා. ඒ හානිය අද අපිට සිද්ධ වෙලා තියෙනවා. අටුවා ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කිරීම නිසා මම හිතන්නේ හැමෝම අටුවා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔයගොල්ලෝ අර අත්නෝමති ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන වෙන අලුත් අදහස් ඉදිරිපත් කරමින් සමාජගත වීමට බලාපොරොත්තු වෙන නිවැරදි මතය ඉදිරිපත් කිරීම කිරීම කිරීමෙන් තමන්ගේ ධර්ම විග්‍රහයට යම් යම් මේ බලපෑම් සිද්ධ වෙනවා කියලා කල්පනා කරන අය තමයි අටුවාව ප්‍රතික්ෂේප කරමින් ඒවට වෙනත් අර්ථ දෙන්න ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා අටුවාව ප්‍රතික්ෂේප කිරීම ඥානාන්විත නෑ. ඒ වගේම මේ ධර්මානුගතත් නෑ. ඒ නිසා අටුවාව ප්‍රතික්ෂේප කරන්න බෑ. අටුවාව නැත්තම් ධර්මය හරියට විග්‍රහ කරගන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා අටුවාව අපි මහත් ගෞරවයෙන් පිළිඅරගෙන මේ ධර්ම විග්‍රහ මේ සඳහා පාවිච්චි කරන්න ඕන. හැබැයි කාලයාගේ යෑමෙන් Taman ධර්මයේ පාවිච්චි කරගෙන යනකොට Tamanගේ අත්දැකීමෙන්ම ධර්ම කාරණා සනාත වෙනකොට එයාට තේරෙනවා අටුවාව මේ වැරදිද ප්‍රතික්ෂේප කළ යුතුද පවත්වාගෙන යා යුතුද කියලා එයාට තේරෙනවා ධර්මයේ අවබෝධයත් එක්ක. ඒ නිසා අටුවාව අපි පාවිච්චි කරමින් තමයි ධර්ම අවබෝධය සඳහා වැඩ පිළිවෙල කරගෙන යන්න ඕනේ. මේ අභවහන්සේකින් කියුණා මේ නිරුක්ති පදවල නිරුක්ති දැනගන්න ඕනේ කියලා කාරණාවක්. එතකොට මම දැකලා තියෙන එක ඉංග්‍රීසි කියමනක් තියෙනවා ඉංග්‍රීසි කියමනක තියෙන දෙයක් තියෙනවා යමක් බලනකොට මේ පද අතර පද අතර තව යමක් තියෙනවා. පේලි අතර යමක් තියෙනවා කියලා. පේලි අතර කියවන්න පුළුවන් වෙන්න ඕනේ කියලා සයන්නා. පේලි අතර කියවන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. මේක බොහොම ගැඹුරු අර්ථයක් කියලා මට හිතුණා. පේලි අතර කියවනවා කියන්නේ ඔන්න ඔය කියන නිරුක්තිය දැනගන්න ඕනේ කියන එක තමයි කියලා. අපි පොතක රූල් දෙකක් අතර පේජ් දෙකක් කියවනකොට ඒ අතර කියවනවා කියන්නේ ඒකේ අර්ථය දැනගන්නවා කියන එකයි කියලා. ඒතකොට ඒ අතර තමයි මම හිතන්නේ ත්‍රිපිටකයේ පේලි අතර තමයි අටුවාව තියෙන්නේ කියලායි මගේ අදහස. නමුත් තව කාරණාවක් මේ නිරුක්ති කියනකොට ඒ පදයේහි නිරුක්තිය කියලා ඔබ වහන්සේකින් කියවුණා. ඒ පදයේහි නිරුක්තිය කියන්නේ මේ පදයේ හැදිලා තියෙන සංදී ආදිය නැත්නම් පදය දෙකට තුනට කඩලා මේ ඒ පදය අර්ථ දැක්වීමද නැත්නම් ඒ පදයේහි සැබෑ අරුත කියන එකද කියන එක ඉතා පැහැදිලිව මොකද හරියටම තීව්‍රවම මේ පිළිබඳ අපිට අදහසක් දෙන්න ඕන නැත්නම් අද කාලිනව මේ නිරුක්ති කියලා කෙරෙන වැඩ පිළිවෙලක් තියෙන හින්දා. ඒ සබේ මේ පදේ සැබෑ අර්ථය දැනගැනීමටත් ඒ පද කැඩීම් පිළිබඳව දැනගන්න ඕනේ. දැන් පද සමහරු කඩනවා නිකන් අකුරු වශයෙන් වෙන් කරනවා පාලි භාෂාව තේරෙන්නේ නැහැ. අටකතාව දන්නේත් නැහැ. දැන් සමහර විට දැන් උදාහරණයක් හැටියට කියනවා නම් දැන් අද සමාජයේ බොහෝ කොට භාවිතා කරගෙන පටිච්ච කියන වචනේ පටිච්ච කියලා කියන්නේ පටිච්ච කියන වචනේ කඩනවා <laughs> වැරදි වැරදි විදිහට. පාලි වචනේ එහෙම කඩන්න බෑ. ඒතර පටි කියන එකෙන් ඒගොල්ලෝ අදහස් කරන්නේ පටිය, බන්ධනේ. ඉච්ඡ කියන්නේ කැමැත්තට බැඳෙනවා කියන අදහසින් සම්පූර්ණ විකෘති අදහසක්. සද්ධර්ම ප්‍රතිරූපක සියලෝකේ පහළ වෙනවා කියලා බුදුහාර සඳහන් කළේ. ඒ වගේ අර්ථ පද විකෘති කරන අයට. ඒ නිසා අටුවාව හරියට බැලුවා නම් මෙයාට තේරුම් ගන්න පුළුවන් සහ ත්‍රිපිටකයේ යෙදෙන පටිච්ච යෙදලා තියෙන තැන් පිළිබඳව හරියට බැලුවා නම් ඒක පටිච්ච කියලා කඩන්න බැරි බව පැහැදිලිනවා. ඒ පදේ කැඩීමත් නියම අර්ථය ගැනීමත් දෙකම තමයි ඒ පද විභජනයෙන් අදහස් වෙන්නේ. නිරුත්ති කියන එකෙන් අදහස් වෙන්නේ. ඒ කියන්නේ පදයේ <coughs> නිවැරදි ආකාරයට නියම අර්ථය නිවැරදි ආකාරයට පදය <coughs> වෙන් කිරීමත් මූලධර්ම වලට අනුව වෙන් කරන්න ඕන හරියටම ව්‍යාකරණ වලට නෝ වෙන් කරන්න ඕනේ. වෙන් කරලා ඊට ඒ වෙන් කිරීම සිද්ධ වෙන්නත් ඕන අර්ථය ගැනීම අර්ථය නියම අර්ථය ගැනීම සිද්ධ වෙන්නත් ඕන. වැරදි දෙයකින් ලොකු වැරදියක් සිද්ධ වෙන්න පුළුවන් කියන එක. එතකොට මේ මේ එක්කම මම හිතන්නේ මෙතනට ගැලපෙනවා කියලා මේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේගේ භූමිකාව එතනින් තමයි මම හිතන්නේ වැඩි දෙනෙක් මේ ඉන්දියාවෙන් ආගමනයක් කියන එක ඒක ලංකාවේ විසුණු වහන්සේලාගෙන් බුද්ධඝෝෂාන් බුද්ධඝෝෂාන්තරන්ට ලැබිච්ච දඬුවම මම හිතන්නේ සමාජගතයි නමුත් මේ කට්ටිය විශාල වශයෙන් ප්‍රතික්ෂේප කරනවා ස්වාමීන් වහන්සේ බුද්ධඝෝෂාන්තරන්ගේ භූමිකාව මේ ධර්මයත් එක්ක ත්‍රිවිධකයක් විනාශ වුණා කියන කාරණාව වගේ ඒ පිළිබඳව කෙටි අදහසක් ඔබ වහන්සේගෙන් දැනගන්න තිබුණොත් බොහොම වටිනවා. ඔව් ඒ අදහස් කරන්නේ දැන් බුද්ධඝෝසානන්දරෝ මේ සිංහලෙන් තිබිච්ච අටුවා ලංකාවේ අටුවා සිංහලෙන් තිබුණා. ඒ අටුවා පාලියට පරිවර්තනය කිරීමෙන් විශාල හානියක් කළා කියලා තමයි සමහර කෙනෙක් කියන්නේ. නමුත් උන්වහන්සේ කළ ඒ කාර්යභාරය නිසා අද අපිට අටකතා රැකුණා. ධර්ම පිළිබඳ විග්‍රහයන් රැකුණා. උන්වහන්සේ විශාල කාර්යභාරයක් කළේ යුග මෙහෙවරක් එදා මේ ඉන්දියාවෙන් ලංකාවට ඇවිල්ලා ඒ එදා තිබිච්ච සිංහල මේ අටකතා ආදිය ඔය කුරුන්දි අටුවා පච්චරිය අටුවා ආදිය ඒව හදාරලා ඒව හරියට දැනගෙන ඉගෙනගෙන ඒ අනුසාරයෙන් තමයි ඒව pāli භාෂාවට පරිවර්තනය කළේ. ඒ pāli භාෂාවට පරිවර්තනය කිරීම නිසා තමයි අද අපිට මේ වගේ පැහැදිලි ත්‍රිපිටකය පිළිබඳ විස්තර විග්‍රහයන් තියෙන්නේ. ඒ නිසා බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේගේ කාර්යභාරය ත්‍රිපිටකයේ අනාගත චිරස්ථිතියට කරපු ඒ වගේම අර්ථ ධර්ම පැහැදිලි කර ගැනීම සඳහා කරපු විශාල අනුග්‍රහයක් හැටියට තමයි ධර්මදරයන් විසින් හඳුනාගත යුතු වෙන්නේ. එහෙම ඒකට මේ උන්වහන්සේ මේක सिद्ध කරන්න යද්දී යම් හානියක් වෙයිද කියන එක පිළිබඳව දැනගත්ත ඒ ගැන පරීක්ෂා කළා. ඒ ගැන මහවිහාර වාසී භික්ෂුන් වහන්සේලා උන්වහන්සේගේ දැනුම් සම්භාරය ඒ අර්ථකථන පිළිබඳ න්‍යාය ඒවා හරියාකාරවම උන්වහන්සේට අවබෝධයක් තියනවාද කියලා පරීක්ෂාවක් කරන්න තමයි උන්වහන්සේට ධාතාවක් දුන්නේ සීලේ ප්‍රතිත්ථාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපිනිකෝ නිපකෝ වික්ඛසෝයමගේ ජටන් කියන මේ ධාතාව පදනම් කරගෙන අර්ථ විග්‍රහයක් කරන්න. ඒක පදනම් කරගෙන තමයි උන්වහන්සේ විසුද්ධි මාර්ගය රචනා කළේ. ඊළඟට පළවෙනි පිටපත අවතන් කළා. ඔව් අතුරු දහන් කළා. ඒ විදිහටම දෙවෙනි පිටපත සකස් කළා. ඒකත් අයින් කළා අතුරුදහන් කළා තුන්වෙනි පිට ඒ විදිහ ඒකෙන් ධාරණ ශක්තිය ධර්මයේ පිළිබඳ දැනීම අර්ථ විග්‍රහයන් පිළිබඳ තියෙන අවබෝධය මේ සියල්ල පරික්ෂා කරලා බලලා තමයි ඒක කරන්න අවශ්‍ය දුන්නේ මහා විහාර වාසී විසයන අතර නිකම්ම ආභාසනේ කරන්න කියලා බාර දුන්නා නෙවෙයි. මහන්සියගේ දැන සංධාරය කියා වර්තකතන සම්ප්‍රදාය නිරුක්ති පිළිබඳ දැනීම ව්‍යාකරණ පිළිබඳ දැනීම පදභාජනීය පිළිබඳ දැනීම ඒවා සියල්ලක්ම පරික්ෂා කරලා තමයි ඒ අටුවා පරිවර්තනයේ සිද්ධ තුනේ. උන්වහන්සේ ඒක හරියටම ඉෂ්ට කළ බව ඉතිහාසයේ සඳහන් වෙලා එහෙමයි අපේ ජීවිතයේ ධර්මය එකතු කරගන්නකොට මම හිතන්නේ මේ මේ විග්‍රහය හොඳටම ඇති කෙනෙකුට සැක තියෙනවා නම් මගේ අදහස තමයි ඒ සැකය පැත්තකින් තියලා. මොකද අපි යම් කිසි සැකයක් තියෙනවා යම් තැනක යම් දෙයක් තියෙනවා සැකයක් තියෙනවා කියලා පූර්ව නිගමනයක් ගන්නවා. පූර්ව නිගමනය කරන එක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඇත්තටම සාමාන්‍ය ඵල සූත්‍රයේ තියෙන මේ සති සම්පජඤ්ඤය ගැන තියෙන අටුවාවේ තියෙන කරුණු ටික අපි මූලිකව ප්‍රතික්ෂේප කරා නම් සති සම්පජඤ්ඤයෙන් අපිට ආර්ය අෂ්ටාංග මාර්ගය උපදවා ගන්න යන ක්‍රමානුකූල ගමනට ලොකු බාධාවක් වෙනවා. ඉතින් පූර්ව නිගමන ගන්නේ නැතුව අපේ ජීවිතේට මේක එකතු කරගත්තා නම් ඒක තමයි වටින්නේ. තමන්ට අපහැදිලි දෙයක් තියෙනවා නම් පොඩ්ඩක් පැත්තකින් තියන්න පුළුවන්. අපි ඕනම ධර්ම කරුණක් කරද්දී ධර්ම කරුණක් අවබෝධ කරගන්න යද්දී මම හිතන හැටියට අපිට සැක සංකා තියෙන දෙයක් තියෙනවා නම් එතනින් එහාට සියලු දේ අයින් කරන්න නැතුව අපිට මම හිතන්නේ මේ සමාජෙත් වෙලා තියෙන එකයි මොනවා හරි එකම දෙයක් විදිහට සමහරලාට අපිට දීර්ඝ කතන්දර අටුවාවල දකින්න තියෙනවා නමුත් අපිට ස්වාමීන් වහන්සේ ඒවා අපිට ඒවා බැහැර කරන්න බෑ මොකද හැමෝටම ලොකු ප්‍රඥාවකින් මේ ධර්මය අවබෝධ කරගන්න බෑ. සමහර අයට මේ ජීවිත කතන්දර ගොඩාක් අවශ්‍ය වෙනවා. ඔය තර්ක විතර්ක මතුවෙන්නේ ධර්මයේ පිළිබඳ සැක ඇති වෙන්නේ ධර්මයේ භාවිතාවක් නැති හින්දා. එහෙම. ධර්මයේ භාවිතාවක් නැහැ. සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මම දේශනා කළා කිව්වත් ඔයගොල්ලෝ ඒක පිළිගන්න ඕනේ නැහැ. පාවිච්චි කරලා බලලා තමන්ගේ අත්දැකීමෙන් මේක සනාථ කරගන්න කියලා. කාලාමාදි සූත්‍රවල. ආ ඒක තමයි කරන්න ඕනේ. ඉතින් තමන්ගේ භාවිතාවෙන් මේක දාන්නකොට තමයි ඇත්තනේ ඉන්නම් හරිනේ ඉන්නම් හරිනේ ඉන්නම් කියලා මේ ශ්‍රාවකයාට වැටහෙනවා. ඒ නිසා ශ්‍රාවකයා මේ ප්‍රතිපදා මාර්ගයේ නැති හින්දා මේක භාවිතාවට පාවිච්චිට ගන්නේ නැති හින්දා තමයි යාට හැමතැනම සැක ගැටුම් මේ අහන දේවල් ගැන. අහන දේ පැත්තකින් තියලා බුද්ධ දේශනාව අපි පාවිච්චි කරලා බලනවා නම් පාවිච්චි කරනකොට තේරෙනවා යාට මේක තමයි ගත යුතු දේ මේකෙන් තමයි සංවර්ධනයක් ඇති වෙන්නේ මේකෙන් මගේ වෙනසක් වුණා නේද? අකුසල දුරු කිරීමට මේක හේතු වුණා කුසලයේ වැඩි වීමට මේක හේතු වුණා මාර්ගයේ රැඳී සිටීමට මේක හේතු වුණා ආදී වශයෙන් එයා ඒක තමන්ගේ අත්දැකීමෙන් සනාථ කරගෙන ඒක ඉදිරියට පාවිච්චි කරගෙන යනවා. එතනට එන්න ඕනේ මේ භාවිතාව නැතිඳ තමයි මේ ගැටලුව ඇතිවෙන්නේ. භාවිතාව තියෙනවා නම් භාවිතාවේ මේක සනාත වෙනකොට තහවුරු වෙනවා. ශ්‍රද්ධාව දිනු වෙන්නේ තහවුරු වෙන්නේත් එහෙමනේ. විශ්වාසයත් එක්ක තමයි අත්දැකීමෙන් ලැබෙන අවබෝධයත් එක්ක තමයි තහවුරු වෙන්නේ. ඒකට සැකයක් නැහැ. පීනන්න කොට ඉඳන් පුරුදු වෙනවා වගේ. <laughs> පොත්පත් වලින් පීනන්න ඉගෙන ගන්නවා වගේ අපි ඒකට බැසගන්නේ නැතුව බැසගන්නේ නැතුව කොහොමද මේ ඈතින් ඉඳන් තර්ක විතර්ක කරන්නේ? ඒක වැස ගන්නකොට තේරෙනවා මේ පුහුණු වෙන්න කියලා තියෙන ක්‍රමය හරිද වැරදිද කියලා. හොඳයි. මම හිතන්නේ අපිට බොහොම වටිනා කාරණා ටිකක් තමයි ඒක රාශී වෙන්නේ කියලා. මේ දැන් අපි ප්‍රායෝගික පැත්තක් ගැන අපි හැමදාම මේ වැඩසටහනේදී සාකච්ඡා කරනවා ප්‍රත්‍යක්ෂාව කියන එක අපි නිවන් මාර්ග කිව්වම ඒක නාම පදයක් විදිහටත් ප්‍රත්‍යක්ෂාව කිව්වම ඒක ක්‍රියාවක් විදිහටත් තියෙන හින්දා මේ ඒක කල යුතු දෙයක් හින්දා භාවිතා කළ යුතු දෙයක් හින්දා මෙතරකල් කතා කරපු ධර්මයන් වල ප්‍රායෝගික ක්‍රියාකාරකම් පිළිබඳව තමයි ප්‍රත්‍යක්ෂ වැඩසටහනේදී සාකච්ඡා කරන්නේ. අපි ඊයේ දවසේ ප්‍රත්‍යක්ෂ සතහන ගැන යම් කිසි අදහසක් කතා කරපු අතරේ පෙරේද දවසේ දස කුසලයන් ප්‍රත්‍යක්ෂ කරමින් කටයුතු කරන්න ඕනේ. විතරක් නෙවෙයි අපි අසුභ භාවනාවේ එක කොටසක් තමන්ගේ සිහිය පිළිබඳ පරීක්ෂාවක් විදිහට මේ සතියේ සිද්ධ කරමු කියලා යෝජනා කරා. මම හිතන්නේ මේ වෙනකොට ඒක පුහුණු කරමින් ඇති කියලා. ඒකමයි ප්‍රායෝගිකව सिद्ध කළ යුතු කාරණාව උනේම යම් කිසි ආකාරයක අපි පරිශ්‍රණයක් කරනකොට තේරුණා බොහෝ ධර්මයේ කරුණු කතා කරන අය ඉන්නවා. නමුත් ඒවා ප්‍රායෝගිකව ගැටලු වෙනකොට කතා කරන අයට උදාහරණයක් විදිහට අපි දැන් අභිධර්මයේ වගේ ගැඹුරු ධර්මයක් කතා කර කර ඉන්නවා කතා කර කර ඉන්නකොට එතෙන්ට හදිසිය කෙනෙක් කඩාපාත් වෙලා මොනවාට ටිකක් හොඳ නැද්ද කියලා කිව්වොත් අර අභිධර්මයේ කතා කර කර ඉන්න අයට තදින් තරහ යනවා. අපි එහෙමයි කියලා. නැත්තම් මරණය ගැන මරණයේදී සිද්ධ වෙන්නේ මොකද්ද කියලා ලොකු පරිවේෂණ කරපු අයට තමන්ගේ අම්මාගේ මරණයේදී දරා ගන්න බැරුව මේ කඩා වැටෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට මට දැනෙන දේ තමයි යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නට කියලා. යුද්ධෙතන හරි කඩුව කොස්කොටන්නද කියලා මට දැනෙන දැනෙන දේ කියලා මම අපේ නායක හඳුරන්නේ මතක් කරන්නේ මට මෙන්න මෙහෙම දෙයක් මම හැමදාම අපේ ධර්ම ශ්‍රවණය කරන පින්වන්ත අයට මතක් කරනවා අපි දන්නවා පරස වචන කියන එක හොඳ නැහැ කියන්නේ. ඒක අපිට තියෙන නුවණක්. එහෙම නුවණ නැති අය ඉන්නවා මේ ලෝකේ පරස වචන හොඳ නැහැ කියන නුවණ නැති අය ඉන්නවා. පරස වචන කියන එක හොඳ නැහැ කියන්නේ නුවණක්. නමුත් ඒ නුවණ තියෙන අපි තරහා ගිය වෙලාවට අපිට බොහොම ලෙන්ගතු වැඩි පරිසරයෙන් බයිනවා. අපිට බොහොම ලෙන්ගතු වැඩි පරිසරයෙන් බයිනවා. ඊට පස්සේ ආයතරයක් ඒ තරහ අඩු වුණාට පස්සේ අපිට කල්පනා වෙනවා අපේ නුවණ ඉස්සරහට ඇවිල්ලා නුවණ පිළිබඳ සිහිය ඇවිල්ලා ආයෙ නම් මම කවදාකවත් මෙයාට බනින්නේ නැහැ කියලා. නමුත් පසුව ආයෙ තරහ ගිය වෙලාවට ආයෙ බයිනවා. එතකොට මේ දන්න කරුණු ප්‍රායෝගික වෙන්නේ නැහැ. දන්න කරුණු ප්‍රායෝගික වෙන්නේ නැහැ. ඉතින් බොහෝ ධර්ම කරුණු දන්න ලංකාවේ ඉන්න විද්වතුන් ඒ ධර්ම කරුණු ප්‍රායෝගිකව දේශපාලන ආදී යොදවද්දීත් ඊටාම ප්‍රායෝගික නැති විදිහට කටයුතු කරන ස්වභාවය පේනවා මේ සමාජයේ බොහෝ විද්වත් අය නොයෙකුත් ශේෂ්ත්‍රවල කටයුතු කරද්දී ප්‍රායෝගික නැති ස්වභාවයකට ජන විඥානය අඳුරගන්නේ නැති ස්වභාවයක් පේන්න තියෙන හොඳින්ම. ඉතින් මම ඔබ වහන්සේගෙන් අහන්න බලාපොරොත්තු වෙන්නේ බොහෝ ප්‍රඥාවන්තයින් ඉන්නවා. ඒ බොහෝ ප්‍රඥාවන්තින් කියන්නේ බොහෝ බහුසුත අය ප්‍රඥාවන්ත කර බහුසුත බොහෝ කාරණා විශේෂ විශේෂඥයන් එහෙමයි. <clears throat> එතකොට ඒ අයගේ ඒ අයට මේ යම් යම් කාරණා ඉදිරියේ විසඳුමක් නැහැ. ප්‍රායෝගික නැහැ. මේකට හේතුව මේ සති සම්ප්‍රදායන්නත් එක මේ ගලපන්න පුළුවන්ද මේකද හේතුව කියලා මම ගැඹුරු විග්‍රහයක් බලාපොරොත්තු වෙනවා වහන්සේගේ. මොකද්ද මේ වෙලාවේ ඒ වගේ අවස්ථාවෙත් මොනවද කරන්න පුළුවන්? ඇත්තටම කාරණාව ඒකද කියලා. ඔව්. ඒ සුවිසේ විශේෂඥයන් පවා වැරදි නිගමනවලට එන්නේ ධර්මයේ පිළිබඳව සහ සමාජ භාවිතාව පිළිබඳව වැරදි නිගමනවලට එන්නේ අයෝනිසෝ මනසිකාරය නිසායි. අයෝනිසෝ මනසිකාරය කියන්නේ මනසිකාරයේ සති සිහිය රහිත මනසිකාරය. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා නම් ඒකට අදාළ කාරණා කාරණ පැහැදිලිව තමන්ගේ අතීත අත්දැකීම් එක්ක ඒ ක්‍රියාවල ප්‍රතිඵල පිළිබඳව විමසමින් මේ වැඩපිළිවෙල ඉදිරියට අරගෙන යනවා නම් ඒක නිවැරදිව කරගන්න පුළුවන්. එතකොට බුද්ධ දේශනාව හැටියට බලනකොට යෝනිසෝ මනසිකාර්යය සහ අයෝනිසෝ මනසිකාර්ය නිසා කියන්නේ යෝනිසෝ මනසිකාර්ය අතහැරලා යෝනිසෝ මනසිකාර්ය තුල කටයුතු කරන නිසා මේ වැරදි භාවිතාවකට එළඹෙනවා කියලා මේ තමයි පේන්නේ. දැන් විශේෂයෙන් අද සමාජයේ මේ උගතුන් දැනුවතුන් හැටියට ඉදිරිපත් වෙලා කටයුතු කරන අය පවා ධර්මයේ පිළිබඳ වැරදි විග්‍රහවලදී ඒක රාශි වෙලා ඉන්නවා. ඒ වැරදි විග්‍රහවලදී ඒක රාශි වෙලා ඉන්නේ අර මං කියාපු කලින් සඳහන් කරපු හැටියට භාවිතයෙන් Tamanට ප්‍රතිඵලයක් නැති හින්දා. Taman ධර්මයේ පාවිච්චි කරලා යම්කිසි ප්‍රතිඵලයක් ලැබලා තිබුණා නම් Taman මුලාවටපත් වෙන්නේ නැහැ. ඒ මුලාවට බොහෝ දෙනාපත් වෙන්නේ ධර්මයේ භාවිතාවෙන් Tamanට ඉදිරිපත් කළ හැකි ප්‍රතිඵලයක් දැනුවත් කමක් නැති හින්දා තමයි මුලා වෙන්නේ. ඒ ඉදිරිපත් කරන ඉදිරිපත් කරන කරුණු පස්සේ දුවන්නේ Tamanට පිළිගත හැකි මේ ප්‍රතිඵලයක ආස්වාදේ නැති හින්දා. අන්න ඒ කාරණාව මේ හොඳට පැහැදිලි කරගන්න ඕනේ වර්තමාන සමාජයේ අපිට හොඳට පේනවා මේ බොහෝ දෙනා Tamanට දැන් අර මේ අටුවාවේ සඳහන් කරනවානේ මේ සාත්‍යක සම්පජඤ්ඤය සප්පාය සම්පජඤ්ඤය කෝචර සම්පජඤ්ඤය අසමෝහ සම්පජඤ්ඤය කියලා හතරක් එතකොට ඒකේ සාත්‍යක සම්පජඤ්ඤය කියලා කියන්නේ මේකෙන් Tamanට යහපතක් වෙනවද අයහපතක් වෙනවද සිද්ධ වෙන අර්ථය මොකක්ද කියලා හරියට දැනගෙන තමයි ඒකට එළඹෙන්න ඕනේ ඒක දැන ගැනීමත් ඒ දැන ගැනීම පිළිබඳව සිහියක් සිහියක් ඊළඟට සප්පාය සම්පජඤ්ඤෙත් එහෙමයි. දැන් අපි හිතමුකෝ දැන් අපි විශාල වශයෙන් සෙනඟ රැස් කළා කරන ධර්ම දේශනාවකට සම්බන්ධ වෙනවා. ඒක අපේ මේ ගුණ නුවණ දියුණුවීමට අදාළද කියලා සප්පාය කාරණාවක්ද කියලා දැනගන්න ඕනේ. ඒක හොඳට සාමාන්‍ය ඵල සූත්‍ර රටුවයි සඳහන් කරලා තියෙනවා. දැන් චේතිය වන්දනා ඒගාවට මේ අසුබ දර්ශන වගේ වට ඉදිරිපත් වුණාම ඒක තමන්ගේ කුසලයේ දියුණු කිරීමට උපකාර වෙනවද? එහෙම නැත්නම් තමාගේ සතිය විකෘති වීමට අදාළව මේක මේ යදෙනවද? දැන් සෙනෙක ගොඩක් වෙලා ගොඩක් රැස් වෙලා ඉන්න තැනකදී තමන්ගේ අදාළ කාර්යය කෙරෙන්නේ නැත්නම් ඒක සප්පාය කාර්යයක් නෙමෙයි. තමන්ගේ ප්‍රතිපදාව දියුණුවීමට හේතු වෙනවද? බ්‍රහ්මචර්ය ආරක්ෂා කිරීමට හේතු වෙනවද? සිල් ආරක්ෂා කර ගැනීමට හේතු වෙනවද? ශ්‍රද්ධාව දියුණුවීමට හේතු වෙනවද ආදී වශයෙන් සලකා බලන්න ඕනේ. එහෙම එහෙම සප්පාය නම් තමයි ඒකට එදෙන්න ඕනේ. ඒ පුද්ගලයා ඒක සලකා බලන්න ඕනේ. ඒ පුද්ගලයාට ඒක සාපේක්ෂව වෙනස් වෙන්නත් පුළුවන් නේද සන්න? ඔව්. වෙනස් සමන්ගේ මේ වෙනසක් දියුණුවක් මේකෙන් ඇති වෙනවද කියලා තියෙනවා. අපි නිකන් යන්නම් වාලේ යනවා මිසක් ප්‍රදර්ශන ස්වරූපයෙන් යනවා මිසක් අර වගේ අර අටුවාවේ සඳහන් කරන විදිහට ඒ අදහසින් යන්නේ නැහැ. මේක වගේ ශ්‍රද්ධාව දිනු වෙන්න හේතු වෙනවද? සීලය දිනු වෙන්න හේතු වෙනවද? ආදී වශයෙන් ඒව සලකා බලලා ධර්මඥානීය දිනු වෙන්න හේතු වෙනවද? ප්‍රතිපදාව තුල රැඳී සිටීමට මේක උපකාර වෙනවද ආදී වශයෙන් කල්පනා කරමින් යන්නේ නැහැ. නේද? අන්න ඒ අදහසින් යාමෙන් තමයි ඒක ඒ අදහසින් තමයි යන්න ඕනේ. ඒක දියුණු වෙනවා නම් ඒකට සම්බන්ධ වෙන්න ඕනේ. ඒක දියුණු වීමට බාධාවක් නම් ඒකෙන් ඉවත් වෙන්න ඕනේ කියලා. නමුත් එහෙම කල්පනාවකින් මේ නූතන සමාජයේ ක්‍රියා කරන බවක් පේන්නේ නැහැ. එතකොට ඒ වගේම තමයි සයන්වල දැන් මේ නොයෙකු ශේත්‍රවල අර වහන්සේ ලස්සන වශයෙන් කිව්වා මේ විෂය මොකද්ද විෂය විශේෂඥය විශේෂ විශේෂඥය කියලා. ඒතර ඒ ඒ විෂයන් වල විශේෂඥයින්ට ඒ ඒ විෂයන් පිළිබඳ අදහස් එනවා සිතුවිලි වලින්. ඒ කියන්නේ මොන හරි ගැටලුවක් දැන් උදාහරණයක් විදිහට වෛද්‍යවරයෙකුට ලෙඩෙක් දැක්කහම අදාළ සංඥාව එනවා. එයාගේ මානසිකාරය. එතකොට ඉංජිනේරුවෙකුට මොන හරි ගොඩ නැගිල්ලක් ගැන, දිකිරීමක් ගැන සංඥාව එනවා. එතකොට ඒ ඒ විෂය විශේෂඥයෝ එක් බොහොම අපි එකතු කරගන්න ඕන වචනයක් අපේ ශබ්ද මාලාවට මේ වචන මාලාවට මොකද ඒක මම හිතන්නේ සිහිය උපදින්න හොඳ හේතුවක් වෙනවා කියලා. ඒ ඒ විශේෂ විශේෂඥයෝ ඒ ඒ විෂයන් වල ප්‍රවීණය බවට පත් වෙලා තිබීම තවත් විෂයක් අර්ථ දක්වන්න සුදුසුකමක් වෙන්නේ නැහැ. සුදුසුකමක් නෙමෙයි. එතකොට වෙනත් විෂයක් පිළිබඳව මහාචාර්ය කෙනෙක් හෝ කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්ම વિશે අර්ථ දක්වනවා නම් ඒක අපි බලනවා ඒක දිහා. හරියට අර ඉස්සර අපි සුද්ධා කිව්වහම ඉංග්‍රීසි කතා කරන කෙනා කිව්වහම උසස් කෙනෙක් කියලා අනිත් අය පහත් කෙනෙක් කියලා බැලුවා වගේ ඉංජිනේරුවෙක් නම් වෛද්‍යවරයෙක් නම් එයාලා තමයි මේක කියලා තියෙන්නේ. මෙයා මොකක් හරි විශේෂ මහාචාර්ය කෙනෙක් කියලා සමහරවිට අපේ ගමක ඉන්න උපාසකම්ම කෙනෙක් කියන දේ ඊට වඩා වැඩි දෙයක් වෙන්න පුළුවන් ධර්මයේ පිළිබඳව. ඉතින් ඒක හැම වෙන්නේ ඒ උපාසකම්මා ධර්මයේ භාවිතාවෙන් යම්කිසි ඉදිරියට ගිය කෙනෙක්. අරයා දත්තගෙන දන්නවා මිසක් දත්තගෙන විග්‍රහ කරන්න දන්නවා මිසක් ඒ දස් දොස්තර එයා දන්නේ නැහැ මේ සීල සීලේ භාවිතාවෙන් ඇති වෙන දියුණුව. ඒ උපාසකම්මට තියෙන <laughs> ඒ ඥානය. අර දොස්තර හෝ ඉංජිනේරුවා හෝ මහාචාර්ය හෝ කිව්වා කියලා අපි පිළිගන්න ඕනේ නැත්තේ ඒකයි. ඒතකොට එයාලා කියන එක අපි දැනග අපි බලන්න ඕනේ මෙයා ධර්මය හදාරපු හදාරපු කෙනෙක්ද. අර ශේෂ්ත්‍රයේ කියන කෙනෙක් ධර්මය හදාරලා තියෙනවා නම් සමහර විට තර්ක ශාස්ත්‍රය හෝ මොකක් හරි දෙයක් මේකට යොදා ගන්නද යොදලා මේක දිහා නිවැරදි බැලමක් බලන්න සුදුසුකමක් වෙන්න පුළුවන්. නමුත් අර ධර්ම කරුණු විග්‍රහ කරලා විනිශ්චයක් ගන්න අපි ඉංජිනේරුවරු, වෛද්‍යවරු, නීතිඥවරු මේ අරගෙන මෙයාලා මෙහෙම කිව්වා කියන එක මම හිතන්නේ අපේ නායක සංඝහන්සෙත් කියන ආකාරයටම අපි ඒක අපි බලන්න ඕනේ මොකද මේ සමාජය එවැනි වපසරියක් සකස් කරලා තමන්ගේ අත්නෝමත ඉදිරියට ගන්න ලොකු උත්සාහයක් යෙදලා ඉන්නවා මේ ප්‍රඥාවන්තයෝ කියලා සැලකන්නේ ඒ ඒ විෂයන් තුල විශේෂඥයෝ. ඉතින් විශේෂ විශේෂඥ කියන වචනේ භාවිතයට ගන්නේ මේ කියලා මම අවවාද කරනවා මේ යම් කුමන විශේෂ විශේෂක් නේද කියලා බලන්න කියලා. බහුසුත භාවය තියෙන කොයි පැත්තද කියලා. ඒ කියන්නේ සතිය ගැන දේශනා කරන් දෙන කෙනා මෙලෝ සිහියක් නැති කෙනෙක් නම් සතියම ගැන දේශනා කරන් දෙන කෙනා හොස්සාගින් නැස්සට බැරි කෙනෙක් නම් නේද? අන්නේ භාවිතාව කොහොමද කියලා හඳුනාගත යුතු තිබෙනවා. ඒ කියන්නේ ඒ භාවිතාව සිද්ධ වෙන්නෙම සයනස අවභාවිතාව සිද්ධ වෙන්නෙම සිහියක් නැති හින්දා. සිහියක් නැති හින්දා. සිහිය පුහුණු කරලා නැති හින්දා. කරුණු තිබුණට සිහිය පුහුණු කරන්න ඕනේ. එතකොට සම්පජන්ණිය කියන එකේ වටිනාකම ඒකෙන් පේනවා. ඒ ඒ නුවණ එතකොට දැන් අනිත් එක තමයි එතෙන්දිම අපිට දැන් ආය හොඳට ඉස්මතු කරගන්න පුළුවන් මම හිතන්නේ ඒ විශේෂ විශේෂඥයට උනත් ඒ කරුණ නිවැරදි තැනදී ප්‍රබලව භාවිතා වෙන මානසිකත්වය යෝනිසෝ මානසිකාරය කියලා ලොකු සාහිණන්සේ මතක් කරා මේ යෝනිසෝ මානසිකාරය කියන්නේ එතකොට ඒ ඒ தත්වයන් තුළ භයානක தත්වයන් තියෙනවා අපිට කෙලෙස් ඉස්මතු වුනහම එක තැනකදී මම දැක්ක සංගාරව වගේ සූත්‍රවලදී සයන්ස මතක් කරනවා කාමච්ඡන්දයට යට වෙච්ච කෙනාට තමන් කාමච්ඡන්දයට යට වෙලා ඉන්න එක ප්‍රහාණය කරගන්නවක්වත් සිහියක් නැහැ. ඒ කියන්නේ කිසි අවශ්‍යතාවයක් නැහැ. නැත්නම් ආත්මාර්ථය පිළිබඳව ඒ කියන්නේ තමන්ට සිද්ධ වෙන යහපත පිළිබඳවක්වත් මතකයක් නැහැ. අනුන්ට වෙන යහපත පිළිබඳවක්වත් මතකයක් නැහැ. දෙදෙනාටම වෙන අයහපත පිළිබඳවක් මොකක්වත් යහපත අයහ මොනවත්වත් දෙයක් සිහියක් නැහැ කියලා. ඒ කියන්නේ අර නිසි නිවැරදි ප්‍රත්‍යවේක්ෂාවක් නැහැ. ඉදං කුසලං කියලා මේක කුසලයි ඉදං අකුසලං මේක අකුසලයි මේක සාවජ්ජං මේක වැරදි සහිතයි මේක අනවජ්ජං මේක නිවැරදි මේක විඤ්ඤූ ගරහිතං මේක විඤ්ඤූ පසත්තං මේක නුවණැත්තන් විසින් ගරහා කරපු එකක් මේක නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන එකක් ආදී වශයෙන් ඒ ප්‍රත්‍යවේක්ෂා ඥානෙ ඉන්නේ. ඒක කරන්නේ නැහැ. ඒක කරනවා නම් එයාට වර්ධින වර්ධින වාරයක් පාසා නිවැරදි වීමේ වෙනසක් ඇති කරේ වර්ධනය වෙනවා. සිහිය වර්ධනය කරන කාලයක් තිස්සේ ඒක පුහුණු කරනකොට එයාට අර පුහුණු වෙච්ච ධර්මයේ පුහුණු වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. භාවිතයෙන් කියලා කියන්නේ ඒක නේද සාන්නස? භාවිතා බහුලී කතා නැවත නැවත කිරීම වශයෙන් ඒක සාහවුරු වෙනවා. සාහවුරු වෙනවා. එහෙමයි. එතකොට තමයි මේ අදාළ තැනදී දැන් වෛද්‍යවරයෙක් ඉගෙනගෙන විතරක් කර්ම ඉගෙන ගන්නවා විතරක් නෙවෙයිනේ වෛද්‍ය ශිෂ්‍යයා ප්‍රායෝගිකව ප්‍රායෝගිකව සහ විභාග වලට මුහුණ දීලා ආය ආය වෙනම පුහුණු කරලා ඒ ඔක්කොම කරලානේ අන්තිමට ලෙඩාගෙන තොරතුරු ටික එයාට එන්නේ. ඒතකොට එයාගේ මනස භාවිතා වෙන අපූර්ව බලන්ද ලෙඩෙක් ඇවිල්ලා ලෙඩේ විස්තර කියනකොට එයාට එකපාරටම ලෙඩේ පිළිබඳව ලෙඩේට හේතුව පිළිබඳ නැති කිරීම පිළිබඳ නැති කරන ක්‍රමයේ බෙහෙත් පිළිබඳ ඔක්කොම ඒ මනසෙන් ඉක්මනට එනවා. පංචශීලයේ කටපාඩම් කරන් ඉන්න කෙනා වෙනයි පංචශීලයේ භාවිතාවට අරන් ඒ සම්බන්ධ වේදිලා ඉන්න කෙනා වෙනයි. එයාට ඒ දීමෙන් ඇති වෙන ආනිසංස ලැබිලා තහවුරු වෙලා තියෙනවා මේක තමයි කළ යුතු දේ. ඒ කියන්නේ සීලානිසංසයට දැනෙනවා. ඒ කියන්නේ යා පන්ති සමාදම් වෙනකොට එයාට මේ වෙනකන් මේ වෙනකොට ලැබිලා තියෙන ඒ භාවිතයෙන් ලැබිලා තියෙන ලාභ ටික ඉස්මතු වෙලා එනවා තමන්ගේ දෙක වෙලා එනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කිව්වොත් කාමච්ඡන්දය මොකද්ද කාමයේ වර්ධවා හැසිරීමෙන් වැළකී සිටින්න උත්සාහ කරන කෙනා බලාපොරොත්තු වෙන්නේ ආරති විරති පටිවිරති කියන තැනට යන්නයි ආනගතය. ඒ කියන්නේ එතන රතිය කියන්නේ ඇලීම, අරතිය කියන්නේ නොඇලීම. එතකොට විරතිය කියන්නේ ඇලීමෙන් වෙන්වීම, පටිවිරති කියන්නේ සම්පූර්ණ වෙන්වීම. එතකොට සම්පූර්ණයෙන් කාමයේ වර්ධවා හැසිරීම සඳහා අවශ්‍යතාවයක් නැති කෙනෙක් මාත්‍රයක්වත් එයාටින් කාමයේ වර්ධවා හැසිරීමක් කැඩෙන්න විදිහක් වෙන්න විදිහක් නැහැ. වෙන ආදීනව ප්‍රත්‍යවේක්ෂාවෙන් තමයි ඒක සහවුරු වෙන්නේ. පටන් අරගෙන ඊට පස්සේ Tamanට ඒ ඒ ඒ එතකොට එතකොට මෙතෙන්දිම අවසරය ගන්නත් අපිට මතු කරගන්න පුළුවන් වටිනා කාරණාවක් තියෙනවා. දැන් සම්මා සම්මන්ත කියනකොට එක එක කෙනා ඉන්නේ එක එක මට්ටමේ කියලා කියන්න පුළුවන් නේද? ඒ කියන්නේ ඒක මාර්ගාංගයක් බවට පත් වෙනට ආරති විරති පටිවිරති වේරමණී කියන තැනට යනවා. එතකොට දැන් අපිට හොඳට තේරෙනවා අමාරුවෙන් මේ මේ ක්‍රියාවේ යෙදෙන අයත් ඉන්නවා ටික ටික පහසුවෙන් පහසුවෙන් යෙදෙන අයත් ඉන්නවා ඒ ඒ කෙනාට අර Tamanට තියෙන නුවණ පිළිබඳ සිහිය මතුවලා එන විදිහට තමයි මේ අංගය වැඩෙන්නේ වැඩෙන්නේ ඒ නිසා සති සම්පජන්‍ය තියෙන්න ඕනේ දැන් සම්මා කම්මන්ත කියන එකෙන් අපි අදහස් කරන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම නේද එහෙමයි අපරතමින් වැළකීම කාමිත්‍යාචාරයෙන් වැළකීම කියන කාරණානේ ඒකට අදාළ මානසික වර්ධනය මානසික වර්ධනය අවදාවත් ප්‍රාණඝාත චේතනාවක් ඇති වෙන්නේ නැති මට්ටමට තමන්ගේ සිත පුහුණු කිරීම. හොරකම් චේතනාවක් චේතනාවක් ඇති නොවන මට්ටමට තමන්ගේ හිත පුහුණු කිරීම. කාමීත්‍යාචාරයේ පිළිබඳව චේතනාවක් ඇති නොවන මට්ටමට තමන්ගේ හිත පුහුණු කිරීම තමයි ඒකෙන් අදහස් කරන්නේ හිත පුහුණු කිරීම. ඒ සිත පුහුණු කරන කෙනා තමයි ඒක රැද්දගන්නේ නැත්තේ. නේද? අර උදාහරණයක් කියනවා නිලුම් කොලේට වතුර අල්ලන්නේ නැහැ වගේ ඒ පුහුණු කරපු කෙනාගේ හිතට මේ ප්‍රාණඝාත චේතනා කාමිත්‍යාචාර ඒවා අල්ලන්නේ උදාහරණ හැටියට කියලා තියෙන හෙළුම් කොලේට වතුර අල්ලන්නේ වගේ කියලා. ඒකේ මට්ටමට සිත පුහුණු කරලා තියෙනවා. ඒ සුත ප්‍රේම කිරීමේ ක්‍රියාවලිය තමයි කළ යුතු ඒ වගේම තමයි දැන් අපි බොහෝ දේවල් සාකච්ඡා කරා. එතකොට මේ සති සම්පජාඤ්ඤය කියන එක ගැන දැන් අපි බොහෝ දේවල් දන්නවා මේක සීනුවන කියලා. එතකොට අවසාන ප්‍රශ්නේ විදිහට තව අපිට විනාඩි 7කට වගේ කාලයක් තමයි අපිට මේ සාකච්ඡාවේ යෙදෙන්න තියෙන අවස්ථාව තියෙන්නේ. නායක ගාමිණන්සගෙන් මම හැමදෙනාගේම යහපත සඳහා විමසන්න කැමති අවසාන වතේ සති සම්පජාන්නේ වර්ධනය කරගන්න වර්තමාන සමාජයේ අද දවසේ අපි කළ යුතු දේ කුමක්ද කියලා විශාල අවවාදයක් ලබා දෙනවා නම් ඒක හැමතැනම යහපත පිණිස පවතිනවා ඒකටත් අට කතාවේ සඳහන් වෙනවා අර මුට්ට සති පුද්ගල පරිවර්ජනතා එහෙමයි උපට්ඨිත සති පුද්ගල සේවන සේවනතා ආදී වශයෙන් කරුණු කීපයක් ඉදිරිපත් වෙනවා ඒ කියන්නේ සිහි මුලා වෙච්ච පුද්ගලයන් ආශ්‍රයෙන් දුර වෙන්න ඕනේ වරද අල්ලන අය හඳුනා ගන්න ඕනේ වරද අල්ලන අය හඳුනාගෙන ඒක කියන්නේ අර පාප මිත්‍රයන් දුරු කිරීම වගේ එකක් කල්යාණ මිත්‍ර සේවනයේට බැඳෙන්න ඕනේ දැන් කල්යාණ මිත්‍ර සේවනය කියන්නේ එයා ආශ්‍රය කිරීමෙන් තමන්ගේ ශ්‍රද්ධාව වැඩි වෙනවා නේද එයා ආශ්‍රය කිරීමෙන් තමන්ගේ සීලය වැඩෙනවා නම්. එහෙමනේ. එයා ආශ්‍රය කිරීමෙන් තමන්ගේ ධර්මඥානය වැඩෙනවා නම්. එයා ආශ්‍රය කිරීමෙන් තමන්ගේ පරිත්‍යාගී ගුණය වැඩෙනවා නම්. එයා ආශ්‍රය කිරීමෙන් තමන්ගේ ප්‍රඥාව අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් ලෝකේ ස්වභාවය හඳුනා ගැනීමේ ප්‍රඥාව දිනු වෙනවා නම්. අන්න ඒ ආශ්‍රය කරන්න ඕන. ඒක තමයි උපට්ඨිත සතිපුද්ගල සේවනතා කියන්නේ. සිහිය දියුණු වෙච්ච, සිහිය පවත්වාගෙන යන, සිහිය තුළ ශික්ෂණයටපත් වෙන කෙනා ආශ්‍රය කරන්න ඕන. ඒකෙන් තමයි මේ සති සම්පජන්්‍යයට බැඳෙන්නේ එකතු වෙන්නේ. අර සිහි මුලා වෙච්ච පුද්ගලයා හඳුනාගෙන එයා නිකන් පාප මිත්‍රයෙක් වගේ. එයා අපිට ලබා දෙන විසඳුම් ඒතකොට වැරදි විසඳුම්. වැරදි විසඳුම් ලබා දෙන්නේ. ඒ නිසා ඒව හඳුනාගෙන ඉදිරි කරන්න ඕනේ. ඊළාට සතිපට්ඨානයේ පච්චවෙක්කනත සිහිය පිළිබඳව නැවත නැවත ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. මෙන්න මේ කාරණාවලින් තමයි සතිය පිරිසිදු වෙන්නේ. මේ වගේ සතිය වැඩෙන ක්‍රම හැටියට හඳුන්වලා තියෙන්නේ. දැන් ප්‍රමාදය දුරු වෙනවා. සිහිය වැඩිවීමෙන් ප්‍රමාදය දුර වෙනවා. අප්‍රමාදී හැඟීම ඇති වෙනවා. ඒ කියන්නේ සිහිනුවන දියුණු වෙනවා. සතිය මේ සති සම්පජන්ණය වැඩිවීමෙන් සමාජයේ નિවැරදි හඳුනා ගැනීමට අදාළ තමන්ගේ මානසික පුහුණුව ඇති වෙනවා. ඒ નિවැරදි හඳුනා ගැනීමට අදාළ මානසික පුහුණුව සමාජයේ ඉතාම දුර්වල මට්ටමකින් තියෙනවා. වරදින්මයි මේ එල්ලෙන ගතිය පේන්නේ. වැරදි තැනටමයි ගුණ බහුල වශයෙන් ගුණ වෙන බව පේන්නේ. ඒක සමාජයේ ස්වභාවය දැන්. බුද්ධ දේශනාවේ තියෙන දුස්සීලෝහි බහුජනෝ බහුතරය දුස්සීලයි ආදී වශයෙන් සඳහන් කරලා තියෙන්නේ බහුතරය එහෙම තමයි. නමුත් අර සිහිනුවන උපදවාගෙන සති සම්පජන්‍ය ඇති කරගෙන නිවැරදි ධර්ම පැහැදිලි කිරීම හඳුනා ගන්න කෙනා තමයි මේකෙන් ගැලවෙන සහ ධර්මයේ පිළිසරණ ලබන කෙනා. ඉතින් බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ තමන්ට ලැබිච්ච මේ මනුෂ්‍යාත්ම භාවයෙන් කළ යුතු දේ තමයි ධර්මයේ රැකවරණක් ලබා ගැනීම. ධර්මයේ තුල රැකවරණක් ලබා ගැනීම. මේ ජීවිත කාලය තුල අපි කරන්න ඕන ධර්මයේ තුල රැකවරණක් ලබා ගැනීම. ඒ රැකවරණ තමයි ලබාගෙන තියනවාද කියන දුරුපත්ිතවති බුද්ධලයා හැම වෙලෙම ගැටලුවකට විසඳුම හොයන්නේ ධර්මයේ තුලින්. ධර්මයේ තුලින්. අනිත් අය මේ අපිව පොළඹවන්නේ අධර්මයේ තුලින් විස්තර හොයන්න. කෙනෙක් අපිට කෙනෙක් වෛරයෙන් වෛරයෙන් නොසන්සිඳී කියන්නේ යහපත් දෙයක්. ඒකත් අපේ සමාජය කෙනෙක් නරක වැඩක් කරපුවාම නැත්තම් වෛරයක් ඇති වුනහම සමාජය පොළඹවාගෙන ගිහිල්ලා රටේ තියෙන පොලිටික් ඔක්කොම කියලා දේවාලේ ගලක් ගහනවා. ඉතින් ඒ තමයි මේ පලි ගැනීම ආදී පලි ගැනීම ආදී සමාජගත කරන ආකාරය ඉතින් එහෙම නේද? ඔව් ඒක හඳුනා ගන්න ඕනේ. නිවැරදිව හඳුනා ගන්න ඕනේ කරන ක්‍රියාව මේක අපි සිහිනුවණින් කරන ක්‍රියාවක්ද මේක අපේ සිහිය වැඩෙන නිවැරදි දේ යොදවන එකක්ද මේක අනර්ථකාරී ප්‍රතිඵල සහිත එකක්ද කියලා හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. මේකට තමයි මනස පුහුණු කරන්න කියන්නේ. ඒ මනස සිහිය තුළ පුහුණු කිරීමේ වැඩපිළිවෙල තමයි කළ යුතු වෙන සති සම්පජඤ්ඤය කියන එක අදහස් කරන්නේ ඒකයි. නුවණ සහිත සිහිය. හොඳයි මම හිතන්නේ අද දවසේ මම බලාපොරොත්තු වෙච්ච කාරණාව ඉතාම සාර්ථකයි කියලායි පින්වන්ත අයටත් මේ පිළිබඳ අදහසක් ඇති වෙන්න ඇති. අපි හැමදාම තනියම කතා කරනවා. හැමදාම හම්බෙන්නේ අපි හම්බෙලා අපි සාකච්ඡා කරනවා. අපි කොච්චර ධර්ම දේශනා කරත් අපි එකතු වෙලා නිවසේ රූපවාහිනිය ළඟට වෙලා මාත් එක්ක කරන්නේ සාකච්ඡාවක් ඇත්තටම අපි බොහොම මානසික සම්බන්ධතාවයක් ඇතුළේ ජීවත් වෙන්නේ කියලා මම හිතන්නේ. ඉතින් ඒක අපි දෙගොල්ල අතර විතරක් තනියම සිද්ධ කරනවට වැඩිය විද්වත් ස්වාමීන් වහන්සේලා මේ සභාවට කැඳවලා මේක වේදිකාවක් කරලා ප්‍රත්‍යවේක්ෂාව සිද්ධ කරමින් අපේ ජීවිතය සකස් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව ගන්න උත්සාහය ඊටාම සාර්ථක බව කාටත් තේරෙන්න ඇති. ඉතින් අපි ඊටාම පුණ්‍යනුමෝදනා කරමු ධර්ම ශ්‍රවණය කරපු මේ හැමදෙනාම නිවසේ ඉඳලා ඒ වගේම ධර්මය සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච මමත් අපි හැමදෙනාම මෙවැනි වියත් ස්වාමින් වහන්සේලාගේ උගත් ස්වාමින් වහන්සේලාගේ ඇසුර නිසුර අපිට නිබන්ධව අවශ්‍යයි. ඉතින් අපි තුල සිද්ධ වුණා සියලු පුණ්‍ය ශක්තිය නායක ස්වාමින් වහන්සේට තව බොහෝ කාලයක් මේ කරගෙන යන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය තුළ වගේම රටේ යහපත සඳහා කරගෙන යන මේ ශාසනික සේවය සිදු කරන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය දේවා බොහෝ කාලයක් නිදුක් නිරෝගී චිරජීවනය ලැබිලා මේ ශාසනය තුළ බොහෝ කටයුතු කරලා අවසානයේදී බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දවසේ තමන්ගේ නම්ගුත් කිසිවක් සඳහන් කරන්නේ නැතුව ධර්ම ශ්‍රවණය කරන නිවන් මාර්ග දේශනාව ශ්‍රවණය කළ පින්වන්ත පිරිසක් කියන කාරණාව විතරක් මතක් කරලා ඒ ගුවන් කාලයත් යහපත සඳහාම යෙදෙන්න ඕන කියලා හැම මාත්‍රයක්ම කටයුතු කරපු අපේ ධර්ම දේශනා සඳහා දායකත්වය දරපු මේ පින්වන්ත පිරිසටත් දායකත්වයේ හේතුවෙන් උතුම් අවබෝධය සඳහාම මේ සියලු පුණ්‍ය ශක්තිය පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි.